සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පංචක්ඛන්දේ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං උක්කමති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සතර මඟඵල නිවන්ගෙන දෙන ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් දේශනා කරලා තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුනකට බෙදෙනවා. සීලස්කන්ධ, සමාධිස්කන්ධ, ප්‍රඥාස්කන්ධ කියලා. එයින් ප්‍රඥාස්කන්ධයේ සම්බන්ධ විදර්ශනා වාක්‍යයක් මේ ඉදිරිපත් උනේ. පංචක්ඛන්දේ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංච උපාදානස්කන්ධයේ රෝග වශයෙන් නුවණින් සැලකීමේදී අනුලෝම ශාන්තිය කියන විපස්සනා ඥාන ලබනවා. පහල කර ගන්නවා. පංචන්නං කන්දානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත න්‍යාමං ඔක්කමති පංචස්කන්ධයාගේ Nirodhe වෙන නිර්වාණ ධාතුව ආරෝග්‍ය සම්පත්තියේ කැයි නුවණින් දක්නා විට සම්මත්ත න්‍යාම නම් වූ ලෝකෝත්තර සතර මාර්ගයට පැමිණෙයි මේකයි මෙහි කෙටි තේරුම මෙතන සඳහන් වෙන්නේ ආරෝග්‍ය කියන මේ වචනයත් රෝගතෝ කියන වචනයත් දෙක පිළිබඳ කෙටි හැඳින්වීමක්. රෝගතෝ පස්සන්තෝ කියේ විපස්සනා වීතිය. විපස්සනා වීතියේ තියෙනවා සම්මාර්ෂණ ඥානයේදී 40 ආකාරයක විපස්සනාවක්. ඒ 40 ආකාරයෙන් 10ක්ම අනිත්‍ය ලක්ෂණ විපස්සනාවක්. 25ක්ම දුක්ඛ ලක්ෂණ විපස්සනාවක්. පහක් අනත්ත ලක්ෂණ විපස්සනාවක්. එයින් මේ රෝගතෝ කියන කොටස වැටෙන්නේ දුක්ඛ ලක්ෂණේ සම්බන්ධ විපස්සනා වගන්තියටයි. රෝග වශයෙන් සලකන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ රෝග නමින් හැඳින්වෙන්නේ නිරන්තරයෙන්ම රිදවන නිසා. නිරන්තරයෙන් රිදවන නිසා ඒක රෝග නමින් හැඳින්වෙනවා. ඒ රෝග සංඛ්‍යාත පංචස්කන්ධයෙන් නොමැති එකම ස්ථානයේ තමයි නිර්වාණ ධාතුව. එය හඳුන්වන්නේ ආරෝග්‍ය කියලා. ආරෝග්‍ය නමින් කියවෙන්නේ එතකොට නිර්වාණ ධාතුවට. ඒ නිර්වාණ ධාතුව අරමුණු කරනු ලබන්නේ ක්ලේශයන් ප්‍රහාණය කරමින් සතර මාර්ගඥානය. ඒකටයි සම්මත්ත න්‍යාම කියන්නේ. අනුලෝම ශාන්තිය කියන මෙයින් හඳුන්වන්නේ විපස්සනා ඥාන අවස්ථා තුනක්. මුරුදු අනුලෝම ශාන්තිය, මධ්‍යම අනුලෝම ශාන්තිය, තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා අවස්ථා තුනක් තියෙනවා. මුරුදු අනුලෝම ශාන්තිය කියලා හඳුන්වනවා උද්‍යව්‍ය ඥාන අවස්ථාව. නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දක්නා නුවණ. මධ්‍යම අනුලෝම ශාන්තිය නමින් හැඳින්වෙන්නේ භංගානුපස්සනා ඥානයේ සිට සංකාරුපේක්ඛා ඥානෙතේ විපස්සනා වීති ටික. තීක්ෂණ අනුලෝම ශාන්තිය කියන්නේ මාර්ග චිත්ත වීතියේදී පහළවන පාරිකාරම උපචාර අනුලෝම කියන මේ ඥාන තුන ඒකට කියන තීක්ෂණ අනුලෝම ශාන්ති. ඒකටපත් වුණා නම් අනිවාර්යයෙන්ම මාර්ගඥානය ලැබෙනවා. සරුවක්ඥන් වහන්සේ වෙත පැමිණි කොසල් මහ රජතුමා තමන්ගේ ප්‍රීති වාක්‍යයක් කියා හිටිය එක දවසක්. මොකද මේ කොසල් රජුරෝ බෞද්ධයෙක් වෙන්න ඉස්සර බොහෝම රෝගාබාධ වලින් පෙළෙමින් හිටියා. ඒ කියන්නේ එතුමාට පූර්ව ජාතියක අකුසල කර්මයක ඵලයෙන් ප්‍රමාණ ඉක්මවලා 16 ගුණයකටත් වැඩියෙන් ආහාර ගන්න පුරුදු වී සිටියා. මේ ආහාර අධිකව ගැනීම නිසා තමයි දෙඩ වෙලා හිටියේ. බණ අහන්න පැමිණියා බොහෝ සෙයින් නිදි කිඩා වැටෙනවා. එක දවසක් සරුවක්යන් වහන්සේතුමාට ලැජ්ජාව ඇති වෙන්න අනුශාසනාවක් කළා. ඒත් ඒක හරියට හිතට වැටුන්නේ නැහැ. තවත් දවසක් නිදි කිරෙමින් ඉන්නකොට ඒ රජතුමාගේ සමීපචාරී බෑණනුවන් කෙනෙක් හිටියා සුදර්ශන කුමාරයා කියලා. මේ සුදර්ශන කුමාරයාට ගාථාවක් උගන්වුවා. ඒ රජතුමා කෑම ගන්න වෙලාවේ අන්තිම බත්තිට ගන්න හදනකොට මේ ගාතාව කියන්නයි කියලා අවසර දුන්නා. ඒ ගාතාව ඇහෙනකොට රජුරෝ ඒ බත්තිට නොකාරිනවා. ඒ බත්තිට කලියකට අරගෙන ඒ බත් ඇට ගණන් කරන්න. බත් ඇට ගණන් කරලා ඊළඟ ආහාර වේලට ගන්න හාල් ඒ ඇට ප්‍රමාණයට අඩු කරන්න. මෙහෙම උදේ දවල් සවස ආහාර ගන්න හැම වාරයකම බත් පිළ එකක් එකක් වගේ අඩු කරනවා. එහෙම අඩු කිරීමේදී 16 ගුණයකින් ආහාර වේල අඩු කරගන්න පුළුවන් වුණා. මේ උපදේශය නිසා. එයින් මේ රජ්ජුරුවන් තිබිච්ච නොයෙක් නොයෙක් රෝගාබාධ සංසිඳුණා. සංසිඳිලා සංසිඳිලා කයත් හොඳට සෞභාග්‍ය සම්පන්න බොහොම ප්‍රසන්න කයක් බවට පත් වුණා. බොහොම පැහැපත් වුණා. ඒ වගේම එතුමාට දැන් යුද හරඹ කරන්නත් පුළුවන් වුණා. කොපමණද කියනවා නම් ඉනිමගක් නැතුව ඇතාගේ පිටට උඩින් පැනලා නැගින්න පුළුවන්. අශ්වයෙක් පස්සේ දුවන්න පුළුවන්. ඒ තරමට කායික වශයෙන් සුවයක් ලැබුණා. ඒ අතරේ එතුමාට තවත් ප්‍රීතියක් ඇති වුණා. තමන්ගේ පෙළපතේ රජ පෙළපතේ තමයි කුස රජුරවන්ට සක්දේව රජ දුන්න අටවක් මැණික පැවතුණේ. නමුත් ඒක දැන් අතුරුදහන් වෙලා කලක් ගිහින් රජතුමා ගැන කනගාටුවෙන් ඉන්න අතර ඉබේම ඒ මණිකක් ලැබුණා. ඒ වගේම මේ සුදර්ශන කුමාරයා මීට කලින් නිතර නිතර බහින්බස් වෙනවා රජතුමා සමග. දැන් එහෙම නෙමෙයි බොහෝම හිතවන්තයි. තමන්ගේම දරුවෙක් හා සමාන හිතවන්තයි. එනිසාම රජ්ජිරුවන්ගේ දියණියක්ද සරණ පාවා දීලා සමගින් වාසය කෙරෙව්වා. මේ කාරණා තුනම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කිව්වා ස්වාමීනි මං ඉස්සර බොහෝ අසනීපකම් වලින් පෙළුණා දැන් බොහෝම මම සනීපින් ඉන්නවා මට දැන් කරණම් ගාමින් අහස සටන් කරන්න තරම් කායික වශයෙන් නිරෝගී බවක් තියෙනවා ඒ වගේ අපේ අටවක් මණිකත් මට නැති මේ අතුරුදාන් වී තිබේ නැත ලැබුණා සුදර්ශන කුමාරයාත් බහිම්බස් වෙමි ඉඳලා දැන් මට බොහෝම හිතයි සීවේ ඉන්නවා මගේම දරුවෙක් හා සමානයි මේ සතුට ප්‍රකාශ කරන්නයි මං ආවේ කිව්වා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේතුමා මේ මේ ප්‍රීතිය මාතෘකා කරගෙන රසවසිතේ විශාල පිරිසට මඟඵල නිවන දක්වා හේතු වෙන ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමාඥාති නිබ්බානං පරමං සුඛං. දෝගිසුවේ සියලු ලාභයන් අතරින් උතුම්ම ලාභයයි. ලද පමණින් සතුටු වීමේ ගුණය සීලම ධනෙ අතුරින් උසස්ම ධනය. සීලම ඥාතියන් අතර විශ්වාසවන්තයා උතුම්ම ඥාතියයි. සීලෝම සංසාර දුක්ඛයේ අතරත නිර්වාණ ධාතු උතුම්ම සැපයක්. ඒකයි ගාථාවේ කෙටි තේරුම. ඉතින් මේ අනුසලක බැලීමේදී බුදුරජාණන් වහන්සේ ලෞකික වූද ලෝකෝත්තර වූද උභයාර්ථයේම සලකාගෙන මේ දේශනේ පැවැත්තුවා. කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගී සුවය කිහිපෑදී හැම දිනාට අවශ්‍යයි. ලදදයෙන් සතුටු වීමේ උසස් ගුණය ඉතා වැදගත්. විශ්වාසවන්තකම උසස්ම ඥාතිත්වයක්. ඔය සියල්ල පිහිට කරගෙන ලැබිය යුතු විනස් නොවන සදාකාලික සැපය අමා මහ නිවන් සැපේ. ඉතින් මේ தත්ත්වේ පහදා දෙමින් සරුවක්ඥන් වහන්සේ දසූ දේශනාවෙන් බොහෝ දෙනෙක් මඟඵල නිවන් සුව ලැබුවා. අපේ බුදු සසුනේ හිටියා නිරෝගී වූවන්ගෙන් අග්‍ර රහතන් වහන්සේ නමක්. ඒ කාසංකයේ කල්පලක්ෂයක සිට එතුමා පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. ඒ කාසංක කල්පලක්ෂයකට ඉස්සර එතුමා තාපස කෙනෙක්. ඥාන අභිඥාලාභී අනෝමදාසේ බුදුරජාන් වහන්සේ බුදු වෙලා ඉන්නකොට දකින්ද වරින් වර ආවා වඳින්න පුදන් ආවා. බණ ඇසුවා. නමුත් සසුනේ පැවිදි වුණේ නැහැ. Taman ලබාගත් තවුස් ගුණයේ සිත් අලවා වාසය කළා. එක දවසක් බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් කරන කරන කිසි බෙහෙතකින් සුවයක් නැහැ. මෙතුමා බෙහෙතක් හදාගෙන ඇවිල්ලා උපස්ථායකයන් වහන්සේට දුන්න මේක වරදවන්න මං හෙට උදේ එනවා මට ගුණාගුණ කියන්න. සැබවින් මේ බෙහෙතෙන් සම්පූර්ණයෙන්ම එකවරටම සුව වුණා. පහෝදා වේලා පුදුම සතුටක් ඇති වෙලා වැඳලා කිව්වා ස්වාමීනි මගේ අතින් සම්පාදනය කොට පූජා කළ මේ බෙහෙත් ඖෂධයෙන් සරුවඥන් වහන්සේට නිරෝගී සුව ලැබුණා. ඒ ගැන මම සතුටු වෙන අතර මම ප්‍රාර්ථනා කරනවා මට නිවන් දකින්නතුරු ජාති ජාතිත් නිරෝගී සුව ලැබේවා. නිරෝගී වූ වංගෙන් අග්‍රව රහත් බෝධීන් නිවන් සුව ලැබේවා කියලා පැතුවා. ඕ මහා කල්ප අසංකේයයක් සුගති ලෝකවලම සැරිසරමින් බොහෝ කුසල් කරගත් අතර නිරෝගීවම භවයෙන් භවයට ආවා. පියමතුරා බුදු සසුන කාලේ මහා ධනවත් සිටුවරයෙක් හිටියා. ඒ කාලේ අවුරුදු ලක්ෂයක් පරමායුෂ. ඒ කාලයේදීත් නැවතත් නිරෝගී සුව ප්‍රතා 7000ක් පුරා බුදුපාමොක් ලක්ෂයක් සංඝයාට දන් දී නිරෝගී සුව සහ නිරෝගී වූවන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව පැතුවා. එදා විවරණත් ලැබුණා. නැතමීට මහා කල්පේ 91කට ඉස්සර වෙලා විපාසේ බුද්ධ කාලයේ ආයමත් මනුලොව ඉපදී වනගතව තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන අභිඥාව උපදවාගෙන හිටියා. ඒ කාලේ විපස්සී සරුවඥන් වහන්සේ ඇතුළු 68 ලක්ෂයක් සංඝයා වැඩියා හිමවත් ප්‍රදේශයේ විවේකීට. හිමවත විසගස් වර්ගයක මල් පිපිලා ඒවා සුළඟට එකතු වී ආග්‍රාණී කළ 68 ලක්ෂයක් රහතන් වහන්සේලාට පජ්ජොර කියන අසනීපයක් වුණා. මෙතුමාට දැනගන්න ලැබිලා මෙතුමා වනාන්තරයේ තියෙන ඖෂධ එක්කාසුකට කොහොම 68 ලක්ෂයක් සංඝයාට බෙහෙත් දීලා ඔක්කොම සූපපත් කළා. එදත් පැතුවා නිරෝගී සුවහා නිරෝගී වූවන්ගෙන් අග්‍ර රහත් බෝධිය. කාශ්‍යප බුදු සසුන කාලයේත් මෙතුමා ජනපදයක සිටුවරයෙක් වෙ හිටියා. තමන්ගේ මාළිගයට අලුත් දවස හොයාගෙන ඉන්න පිරිසක් එක්ක යනකොට දැක්කා ජරා ජීර්ණ වෙලා කඩාබිඳ වැටෙන ආරණ්‍ය සීනාසනය. තමන්ගේ ගමන නවත්තලා සංඝයාගෙන් අවසර අරගෙන මේ ඔක්කොම ප්‍රතිසංස්කරණය කෙරෙව්වා. ඥාරස්ථානි ගොඩනැගිලි ඔක්කොම ප්‍රතිසංස්කරණය කළා නැවතිලා. ඊළඟ වික්ෂූන්ට උවටන් කරනු පිණිස වාට්ටුවක් ද හැදුවා රෝගී ශාලාවක්. දෙහෙත් ගබඩා කළ තමන්ගේ අතවැසියන් යොදලා තමන්ගෙන් බත් කැටුප් යොදලා සංඝයාට ගිලාන උපස්ථාන කළා. එදත් නිවන් සුව පැතුවේ නිරෝගී වූවන්ගෙන් අග්‍රව නිවන් සුව ලබන්න. මේ බුද්ධාන්තර හතරකදී මෙතුමා පුදුම පින්කම් කරගෙන පමණක් නෙමෙයි. මහා කල්ප ඒකා සංකේය ලක්ෂයක් තිස්සේ කිසිම දාක අපායට නොමැති. කිසිම දාක රෝගාබාධයකටපත් නොවි ආපේක ආශ්චර්යයි. මේ තමන් කරන ගන්න කුසලයේ තමන්ද ප්‍රතිඵල ගෙන දෙන හැටි. අපේ බුදුසසුන කාලයේදී බරණැස් නුවර උපන්නා. අවුරුදු 80ක් ගිහි ජීවිතයේ ගත කළා නිරෝගීව. පැවිදිව දවස් 7කින් සව් කෙලෙස් නසා රහත් වුණා. පැවිදිව අවුරුදු 80ක් ජීවත් වුණා. කවමදාකවත් තිබුමක් කරන තරම්වත් අසනීපයක් නෑ. සරුවක්ඥන් වහන්සේ උන්වහන්සේ සංගමයද තියාගෙන ගුණකතනේ කළා ඨානාන්තර දුන්නා ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් අප්පාබාධානම් යදිදම් බක්කුළු මගේ ශාසනේ නිරෝගී භික්ෂූන්ගෙන් බක්කුල ඉස්තවරයන් වහන්සේ අග්‍රයි කියලා. මේ වාගේ කරන කුසල් දෙලෙන් තමයි භවගාමී ජීවිතවලදී නිරෝගී සුවය ඇතුව පෙරම් පුරා ගන්නටත් එයින් නොනවති වෙනස් නොවන සැපේ වෙන පරම නිරෝගීසෝ යෝ අමා මහ නිවන් සුව ලබන්නත් ඇති එකම පිළිවෙත තමන් කරගන්නා කුසල ධර්මයන්ගේ ශක්තියයි. ඉතින් ඒ අනුව සලකා මේ ශරුවක්ඥන් වහන්සේ විශ්වාසංක කල්පලක්ෂයක සිට පෙරම් පුරාගෙන ඇවිල්ලා තමන් වහන්සේ මේ රෝගාබාධ සංඛ්‍යාත පංචස්කන්ධයෙන් අති මිදෙලා ආරෝග්‍ය සංඛ්‍යාත අමා මහ නිවන සරුවක්ඥතා ඥානයේ සමග ප්‍රතිලාභ කරගත්තා. තමන් වහන්සේ ලබාගත්තේ ආරෝග්‍ය සම්පත්තියේ සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට ආબોධ කරවා ආරෝග්‍ය සංඛ්‍යාත අමා මහ නිවනට පමුණවා වදාලා අනාගතේ බලා සුදු බුදු රැස් විහෙදෙන දලදා ස්පර්ශයෙන් සුවාසූ දහසක් දහම් කඳ දේශනා කොට වදාලේ මතු මැත්තේ අවුරුදු 5000ක් තිස්සේ පහළවන්නා වූ නැනවතුන්ට නිරෝගී සුව සංඛ්‍යාතේ අමා මහ නිවන් සුව ලැබේවා කියන කරුණාවෙන් ඉතින් අපිත් මේ මට්ටමේ තමයි මේ වැඩ කරන්නේ. ඉතින් ගිහි පෑදීම බෞද්ධයෝගේ එකම පරමාර්ථයේ මේ තුන් ලෝක ධාතුවේ මෙතන වේ ලැබෙන අමා මහ නිවන් සුව ලබා ගැනීම. ඒ නිවන දක්වාම නිවනට යන ගමන් මඟත් අපි පහසුවෙන් යා ගන්න හදා ගන්නට ඕනේ. ඒ නිසා ලෞකික වශයෙන් උපනුපන් තැන නරක ආදී සතර ආපයෙන් අත මිදෙන්නත් උපනුපන් තැන භාග්‍ය සම්පන්න නිරෝගී ජීවිතය ඇතුව පාරමී පුරා ගන්න සුදුසු ජීවිත ලැබෙනු පිණිස සසර ගමනේදී අතරමන් නොවි ඍජුවම නිවන් මඟ යා ගැනීමටත් හේතු වෙන පරිද්දෙනුයි මේ සෑම කුසලයක් අපි සෑම දෙනා සිදු කරන ලබන්නේ. එනිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය යන චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන්නේ මේ සිදු කරගන්නා වූ ලොකු කුඩා සෑම කුසලයක්ම අපට භවයක් පාසා නිරෝගී සුවයෙන් පාරමී පුරාගෙන පරම නිරෝගී සුවය වූ අමා මහ නිවන් සුව පිණිස වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. මේ දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන සංඝ රත්නය වැඩම කරවා ගත්තා. එවාගේම දෙපා දුවා පිසදම අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් පළමු කොට බුද්ධ පූජා පවත්වා දානේ පිළිගැන්වුවා. වත් පිළිවෙත් පැවැත්වුවා. එවාගෙම දැන් මේ පෙරකර භාණ්ඩද පූජා කළා ශීලයක පිහිටියා කෙටි බණ පදයකට සවන් දුන්නා දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි අවුරුදු 5000ක්ම පැවැත්මට හේතු වේවා සිල්වත් ගුණවත් මහා සංඝ රත්නයෙහි ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා ජීවනෝට උපකාර වේවා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් විශේෂයෙන් අද මේ අග්ගස්ස දානයක් පිරිනමන පින්වත් සංජය දරුවාගේ තමා ලබාගත් <clears throat> රැකියාවේ අග්‍රභාගයේ වෙන පළමු වැටුපෙන් තමන්ගේ මුත් සීයාවන සිරිල් විජේරත්න මෙතුමාණන්ට පින් අනුමෝදන් කරවීමේ ශීර්ෂයෙන් පරිත්‍යාග කරන්න යෙදුණා. ඒක බොහෝම වටිනා කල්යාණ මිත්‍ර ගුණ සමරීමක්. එවාගෙම <clears throat> තමන්ගේ හදා වඩාගත් දෙමව්පියන්ට වැඩි හිටියන්ද සහෝදර සහෝදරී දෙපළට එවාගෙම නැත නෑද හිතමතුරන්වත් ඔය වගේ නිරෝගී සුව දීර්ඝාස ලබන්නත් හේතු වෙන අග්ගස්ස දානයක් ඒ දරුවා විසින් තමාගේ රැකියාවේ ප්‍රථම භාගයෙන් කියන්නේ පළමු වැටුපින්ම පරිත්‍යාග කරන්නට යෙදුණා. ඉතින් අද කොතන හරි මේ ගැන හිත හිතා සැනසෙන ඇති දැනුම් දීන ඇති. ඉතින් ඒ අනුව ඒ දරුවා සිදු කරලා තියෙන වටිනා ආදර්ශමත් පින්කමක් ඉතින් ඒක අපි කවුරුත් බොහොම සතුටෙන් පිළිගන්න අතරත ආශිර්වාද කළ යුතු වෙනවා මේ විදිහ නැනනුවණින් අග්ගසදානයේ පිරිනැමු එම සංජය දරුවාට තමා කරන රැකියාවේ කිසිදු බාධාවක් නොවි දවසින් දවස රැකියාවේ උසස් තනතුරුත් ලැබමින් ඉහළටම ගමන් කරලා තමන්ගේ මුළු ජීවිතේම ගුණනුවණින්ද ධන <clears throat> දාන්‍යෙන්ද යසේසුරෙන්ද වැඩි දියුණු වෙන අතරත ආයසයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන්ද දියුණු වෙලා මේ වාසනාවන්ත බුද්ධෝත්පාද කාලයේ උසස් පාරමී පුරාගෙන වක්කුල මහරහතන් වහන්සේට මේ නිරෝගීව පාරමී සපුරා පරම නිරෝගී සෝය වූ අමා මහ නිවන් සුව ලබන්ටත් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු ඒ වගේ මේ සිදු කරගත් කුසල සම්භාරයේ මේ නම් සිහිපත් කළ සීයාවන පින්වත් සිරිල් විජේරත්න මෙතුමාණන්ට කාන්තින් අත්පත් වේවා එතුමාණන්ගේ පුනර්භව සුගතියක්ම වේවා උපනුපන්තන නිරෝගී පුණ්‍යාත්ම භාව ලැබමින් පාරමී පුරා අජරාමර සාන්ත අමා මහ නිවන් සුව එතුමාටත් වේවා කියලා අපි කරුණාවෙන් පින් දෙන අතරේ පින්වත් සිසිර මහත්මයාගේත් ඒ මැතිණියගේත් අනිකුත් මේ සහභාගින හැම දෙනාගේත් මේ පරිලෝකයේ සත්මුතු පරම්පරාවක වූද ඊටත් පිටෝද සීලෝම ඥාති බන්දු වර්ගයාට මේ පින් අත් වේවා මේ පින් වලින් ඒ සෑම දිනාට භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වේවා ඇතෝ බෝධි වලින් සාන්තේ අමාම නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් දෙමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාටත් විශේෂයෙන් පින්වත් සංජය දරුවාටත් සරුවා ආරක්ෂාව දේව ආරක්ෂාව සලසා දෙත්වා ප්‍රතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවුම් හිතවත් මදහත් හිතවත් සෑම සත්‍යයන්වත් මෙම රත්මලාන ප්‍රදේශයේ පටන් අවටගම් නගර ලංකාව දඹදිව කළ මේ සක්වල සීල ශක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්වෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු එවාගේම තුන්සක පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුණට ආයුරාෝග්‍ය සම්පත් පිරිනමමින් ආරමී සීලයෙන් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ ධාර කුසලානුභාව බලයෙන් හා බුද්ධාදී රත්නක්‍රියානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් පින්වත් සංජය දරුවාටත් එවාගේම එතුමා සේවය කරන <clears throat> ආයතනයේ සීලම නිලධාරීන්ට හා සේවක සේවිකාදීන්ටත් එවාගේ පින්වත් මේ ශිෂ්‍යරේ ජයලත් මහත්මාණන් ඒ ශ්‍රියානී මහත්මනී මේ ගුණවත් මෑණියන් ඒ සහෝදරී පිරිස සහ දරු පිරිස එවාගේම ඥාති මිත්‍ර හිතවත් පිරිස මේ බෑණනුවන් දියණිය එවාගේම අධ්‍යාපනයේ දේශනේ කුඩා දරුවා මේ හැම දිනාටම විශේෂයෙන් මේ දාන කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය සැලසූ මේ නිවසේ සේවයේදී සිටින සෝමා මැතිණියටත් එතුමියගේ පවුලේ සැමටත් මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වංශනේ වේවා තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොර සතුරු ගිනි ජල වශයෙන් අවියා උදාද විපත්ති වලකීවා කායික මානසික සනසිල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණ ධන දානි අසීසුළු සැප සම්පත් සහ ආයු වර්ණ සැප බල ප්‍රඥාවද දස පාරමිතාදී බෝසත් ගුණද පෙරපසරණ මෝරණ සඳක් මෙන් දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පසළොස්වක් කොහෝදාස පුදාවන සුලස් කලාවෙන් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාසේ පිරී පිරී සස්ලීක වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් නිවන් මඟ ගැනීමට සමතේ තෙරුවන් සරණින් දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසේ වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාමහ නිවන් සුව පිණිස මේ උදාර කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ